ශ්‍රද්ධාවන්ත පින්වතුනි දෙසුම් 33කින් සමන්විත නිබ්බාන දෙසුම් පෙළ මේ තිරිකල නිස්සරණ වනසෙනසුනේදී පවත්වන ලද්දේ දැනට දේවාලයේගම කන්දේ ගෙදර පොත්කුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දී ඥානানন্দ ස්වාමින් වහන්සේ විසිනි නම් වූ විරාගය නැවැත් නම් වූ නිරෝධය නිවීම නම් වූ විපාකය. බුද්ධං මාතිකාවර්ගයේ පැවැත්වෙන දේශනා මාලාවේ දසෙන් දේශනාවයි අද පිළිබිඹු තිබෙන්නේ. විඥානයේ පිළිබිඹු වන නාම රූපය පිළිබිඹුවක් පමණ බව තේරුම් නොගැනීම නිසා සක්කාය දිට්ඨිය කියන හැටි අර ගියවර දේශනාවේ අවසානයේදී උන්වහන්සේ දාතකෙන් දැක්වූ මන් ප්‍රශ්නය පිළිබඳ උපමාකතාවක් පාසයෙන් සම්බන්ධියට පැහැදිලි කරන්න උත්සාහ කළා. කොකුණේ ජීවිතේම මනිකත් අනුව කොකුණේ මනිකත් ඇත්ත වශයෙන්ම සිගමන අයදල ඉස්සාගෙන උත්තර පඳුරේ කොකුණේ ජීවත් ජීවත් කරලා මලක් ජීවත් කරලා වෙනදකටත් ඉන්න හැටි ඒකත් ආවෙන් අපි සතුන් සඳහන් කළා. ඒ වගේම මේ සත්‍යය විච්ඡේ පිළිබඳ පිළිබඳ නාම රූප පිළිබඳව සත්‍ය වශයෙන් ගෙනින්ට ඇති වෙන සක්කාය දිට්ඨිය නිසා ශාසුක උච්චේදයයි දෘෂ්ටි දෙක ගන්නකම් භව විභව වශයෙන් ඒකත් දෘෂ්ටි දෙක අන්ත දෙකක් ඔස්සේ ගමන් කළා. එක්තරා විදිහකට දැන් අශාසක දෘෂ්ටිය ආත්ම කීයද? අන්න ඒ සතර හිතයක් ආත්මයක් ඇති කියන හැඟීම අරගෙන ආත්මය විගතම ගෙන යාමට සාමසිකන් හිතානියෝග ප්‍රතිපදාවස්සේ ගමන් කළා. අත්තුතුලම සානියෝගේ විභව දෘෂ්ටිය එහෙම නැත්නම් උච්ඡේද දෘෂ්ටිය ආත්ම ද්වේෂය ඇති කරගෙන මේ ආත්මය නිදීම මේ මරණ මරණ මතු සිදුවේ කියන ඒ බලාපොරොත්තු වෙන උච්ඡේද දෘෂ්ටිය ඔස්සේ එහෙම නැත්නම් ඇති වෙන සංයෝගයක් ඔස්සේ දාන කළා. මේ විදිහට මේ දෘෂ්ටියේ අන්ත දෙකම අර පිළිදෙඟ පිළිදෙඟ අධ්‍යයන ලෝකේ තේරුම් නොගැනීම නිසායි මේ මේ විදිහේ අවුලකටපත් වුණේ බුදු පියාණන් වහන්සේ ඉදිරිපත් කළ මධ්‍යම ප්‍රතිපදාව ලෝකයට හඳුන්වා දුන්න මධ්‍යම ප්‍රතිපදාව මේ අන්ත දෙක දෙකින් නිදුනේ කොහොමද අර භවදී භව ව්‍යවහාරයේ ගෙනියන භවම් භව දෘෂ්ටි දෙක ගෙනියන දැක්කා භූත ඥාන දර්ශනය ඉදිරිපත් කිරීමෙන් ඒ කියන්නේ අර ලාමරූප පිළිබඳව පිළිබඳවක් කරනවා පිළිබඳවක් පිළිබඳවක් කරනවා කියන ඒ යථා භූත ඥාන දර්ශනය උන්වහන්සේ ලෝකයට හඳුන්වා දුන්නා. මේ යථා භූත කියන වචනේ විශේෂ වැදගත්කමක් තියෙනවා. භවදී භව කියන වචන දෙකක් තුළ සිහිනවල බලනකොට භූත කියන වචනේ මෙතන අනුත්පත් වෙනවා. යථා භූත මේ යථාභූත කියන වචනේ අර්ථය හරියට පැහැදිලි කර ගැනීමට අපට උපකාර වෙනවා. අපි අර සමුදියවර දේශනාවේ අවසානයේදී යම් කෙනෙක් සඳහන් කරගත් කල ඉස්සරහා ඉතිරිත්තක සූත්‍ර පාඨය හරිස්තර දැක්කේ අපට මේ අදහස වඩාත් පැහැදිලි කරගන්න පුළුවන්. මේ භූත කියන වචනේ බුදු දානමන්ත ඉදිරියට ගත්තේ මක්නිදාද? භවං භව ව්‍යවහාරයේ නිමිත භූතය වචනයක් ඉදිරිපත් කළේ මක්නිදාද කියන එක. ඒ ඉතිරිත්තක සූත්‍රයේ නිදේශය යන්නේ දී විතරේ විච්ඡදතු පරිඋච්ඡදා දේහමනස්සා ඕලියන් දෝතෝ අභිධාවන්ති ඒකේ සත්‍යමං කෝල පස්සන්ති සතුක විච්ඡේ ඕලියන්ති ඒකේ භවරණා විච්ඡේ දේහමනස්සා භවරත භවසංගිතා දේහං භවනිරෝධය ගම්මේ දෝතියමානේ මතිත්තම් පස්සන්ති නත්තදීගති නසංකිච්චති නාදී මුක්ති ඒවං ඕලියන් දෝතෝ කථක වික්‍රේ අතිධාරන්ති භවෙන්ව කෝපණේති අත්‍යමානා හරායමානා විදුච්ඡමානා විභං අභිනන්දන්ති යතෝතරදෝ අයන්‍යත්ත අදාවත දුහදා කරම් මරණ උච්චිද්දති වෙනස් තුනෙන ලොකු කරම් මරණ ඒකං සංසං ඒකං කයෝකං ඒකං යාස්කාරන්ති එවං වික්‍රේ අතිධාරන්ති කථක වික්‍රේ සකුමන්තෝ ලෝකස්සන්ති උපතිස්ස භූතං භූතතෝ පස්සති. භූතං භූතතෝ විස්වා භූතස්ස නිබ්බිදාය දුරාදාය නිරෝධාය ප්‍රතිපන්නං හෝති. ඒනම් සුදුසු සක්මන්තෝ සක්කම්. සම්මෙතන කියනවා අර හෝල් හෝල් දෘෂ්ටි දෙකේ යන්ත දෙකක් මේ බුදු පියාණන් ඉදිරිපත් කළ මධ්‍යම ප්‍රතිපදාව මේ බුදු කියන වචනේ ආශ්‍රයෙන් ඉදිරිපත් කළ මධ්‍යම ප්‍රතිපදාව විස්තර ප්‍රකාශ වෙනවා. මේ සූත්‍රය අදහස අපි දැන් තේරුම් ගන්න බලමු. මානිකෝ විචිතේ දෛවිකා දේවමනුෂ්‍යා ඕලියන්ගේ එකේ අභිධාවන්ගේ එකේ. දෘෂ්ටි දෙකකින් වඩනලා දුක්පති දෙමිසු මේ ඇතනේ පසුගති ඇතනේ ඉක්මවා දිවලා. සතුරුන්තෝ දක්කන්ති ඇතැත්තෝ නැදකි. සතුන්ත වික්‍රේ ඕලියන්ගේ එකේ. ඇතනේ කොහොමද ඇතනේ කෙසේද පසුගතින්නේ? භවනාදිත්‍රේ දේවමංසා භවරතා භවසම්මුතිකා තේසං භවනිරෝධය ධම්මේ දේශිමානේ නැතික්කම්පත් සම්මුති නැත්ති දුන්න සංකීර්ණ ආදිමුක්ති මහණෙනි දෙමිනිසු භවී භවයට අඩු කරන්නා භවී අනුනාහුය භවයෙන් සතුටු වූවාහුය උන්නත භවනිරෝධය පිළිබඳ සිංක ධර්මයේ දේශනා කරන කල්හි ඔවුන්ගේ සිත් ඒ දෙතර නොපමි. එහි නොතහදී, එහි නොසිතී, එහි නොනිදී. මෙන්න මේක මේ අන්දමේ ඇතනේ සතුටකි. කටින් දෙත්‍රි අතුභාවන්තියේදී ඇතන් කෙනෙක් සිතුනා කියන්නේ කෙසේද? භවීනිය කෝපණීයට යක්තිමාන අහරායමාන දිවිචනා විභවන් අභිනන්දන්ති. ඇතන් කෙනෙක් මේ භවීන්න මේ භවීන්න පීඩාංගිනා වූ පීඩාවටපත් වූ ධර්ම නිසා ලැජ්ජාවට පත්වලා වූවා වූ භවයේ ධර්මයේ පිළිකුල් කරන්නා වූ නිවන් වදිනන්දන්ති විභව tattve කියන්නේ භව විනාශය පිළිබඳව සතුටුයි. භව විනාශයක් ලබා ගැනීම පිළිබඳව උනන්දුයි. මේ මේ විදිහට හිතලා යටි කෙර දුව අයන්නක්කා කායස්ස බිදේදා කරම් මරණ උච්චිත දිනක් කියලා හොටි කරම් මරණ ඒකං සංසං ඒකං තනේකං ඒකං යාත්‍රාවන් යම් මේ ආත්මය යම් මේකින් මේ මේ ආත්මය කරුණ දිවිමින් කරුණ දිවිමින් මම මතු මර එකසුව උච්චේ රූප විනාශ රූප පරිණත නොවේද මොනම මේ ශාන්තිය මේ සත්‍ය ශාන්තිය මේ ප්‍රමුඛයේ මේම යථාර්ථය මෙන්න මේ අංගමින් ඒවන් ඒවන් පොඩිකේ ඕලිය අතිදානන්තියේ මේ අංගමින් නැතන් කෙනෙක් ඉක්මවා දිනන්ට දත් කෙනෙක් ඉක්මවා දිනේ පතන් දෙවිතුන් සත්‍යමන්තෝ වදස්සන්ති අජත්තෝ කිසේද මහණෙනි දකින්නේ ඉදිරිපු මේ මෙහි යම් කිසි වික්ෂුවක් භූතං භූතෝ පැතුති හතදත් දෙය හතදත් වශයෙන්ම දකි භූතං භූතෝ විස්වා භූතස්ස නිද්දා විරාගාන නිරෝධාය ප්‍රතිගන්නෝ හොති හතදත් දෙය හතදත් මේ හැටියටම තේරුම් අරගෙන තේරුම් අරගෙන ඒ හතදත් දෙහි පිළිබඳව නිවේදී කලකිරීම පිණිස විරාගය පිණිස නිවේදී පිණිස පිළිකාන්නේ මේ අංකුරුකේ පස්මන් දෝපස්සන් දුන්නේ යන්නේ ඇසතු නොදකි. ඊළඟට මේ සූත්‍රය අදදී කරලා හොඳ ගාථාදී යොත් වෙනවා. ඒ ගාථාදී මේ අපකට වඩා ප්‍රකට වෙන්නට කරනවා. මේ භූතං භූතකෝ විස්වා භූතස්සත් අපික්කනං යතනදීපේ විනිත්තං භවදන්නා පරික්ඛයා සරෝ දීප පරිඤ්ඤෝසු විතකන්නෝ භවතරි භූතං විභවාදිත්තු නාදච්චති කුණබ්බා යතිකං භූතෝ දස්සා භූතස්සජාතික්කම සමන් යම්කෙමේ භූතේ භූත වශයෙන් දැක හටගද්දී හටගද්දී වශයෙන් දැක ඉතින් භූතස්සජාතික්කම හටගද්දී ඉක්මන ඉක්ම ඉක්මදී ක්‍රමය ඉක්මන ආකාරයෙන් දැක උසස්ස ජාතික්කම ලතා භූතේ විමුක්තාන්ති යථා භූත වූ යථා භූත ස්වභාවය වූ නිර්වාණයේ දෙද්ද නිර්වාණයේ දිවන්නේ මේ නිර්වාණයේ දෙද්ද භව සංඝා පරික්ෂා මේ දෙන්නේ කොහොමද භව සංඝා පරික්ෂා භව তৃෂ්ණාව සම්පූර්ණයෙන්ම ක්ෂය කිරීම හේතුකගෙන දුක යථා භූත tattweන නිවනිහි දුක්ද සරේ භූත පරිණෝසෝ විපස්සනෝ භවය භවේ මේ භූත භූත tattwe පිළිබඳව සාමාන්‍ය පිසුදු පිසුදු පිසුදු පිසුදු ඥානයක් ඇති. තව පැහැදිලි ඥානයක් ඇති. තේරුම් ගත ගැනීමක් ඇති. ඒ පුද්ගලයා ඊටපන්ව බවභාවී මේ භව විභව එහෙම නැත්නම් කුදු මහ භවයන් පිළිබඳව කුෂ්ණාවම ඇති. කුෂ්ණාව පහකලු භූතත් විභවාදිත්‍ති. භූතත්වය කෙලවර කිරීමෙන් භූතත්වය නැත්තර ගැනීමෙන් නාගච්ඡති පුනබ්බව. සාධුනවත් භාවයකට නැවත භාවයකට නෙයි. ඉතින් මෙතන ඉතින් මුලින් පැහැදිලිව කියන්නේ අර භව ගුණ දුක අතරත බුදු පියාණන් වහන්සේ මේ භූතයන වචන දුක්ඛ බව. නමුත් මේක තව දුරට තව අපිට විස්තර කරන්න වෙනවා. මේ භව විභව කියන වචන දුක ඒ බුදු පියාණන් වහන්සේගේ කාලය වෙනකොට ඒ වෙලාවේ ගෝහාර උනේ සම්පූර්ණ ආත්මික ප්‍රයත්න සහ ආත්මික විනාශයක් හැමදේම සඳහා ඒ හොඳට පැහැදිලි වෙන සමහර තැන්වල සූත්‍රවලින් ඒ දෘෂ්ටි දක්වලා කතා කරනවා භෞස්ථානි නමස්ථාන කියන එක නැත්නම් භෞස්ථානි විභෞස්ථාන මම වන්නේ මම නොවන්නේ කියන එක. ඒ වන්නේ නොවන්නේ කියන ඒ ලක්ෂණ ඒවා අර යම්කිසි පුද්ගලයෙකු එහෙම නැත්නම් ආත්මයක් කියන ඒ හැඟීම මම හඳුනගන්න හොඳයි. මේ භූත කියන වචනේ ඒ විදිහට පාවිච්චි කරන්න බෑ. ඒකෙන් පිටින් අර භවකාරක වශයෙන් සිදුවන දෙයක් හැටියට. භූත දෙයක් හැටියට දැන් මේ භූත කියන වචනේ තුල තියෙන්නේ අර අර අර පිළිගුණුව වගේ මේ හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත්තු බවක් හඳුනලා ගන්නවා මේ දුක. දුක කියනවා කියන්නේ. සමහර භවී භව දෘෂ්ටි ගත්තු අය අර කලින් කියාව පිළිගුණුව අර මේ ඡායාව පිළිගුණුව තවදුරටත් කල්පනාට දානවා නම් දැන් අර ශාස්ත්‍ර දෘෂ්ටි ගත්තු කෙනා ආත්ම ශ්‍රේණිය ඇති කරගෙන අර තමන් දින දැන් තමන් දින ඡායාව දැන් රතු පිටරන ඡායාවක් දැකලා සමහර කෙනෙක් ඒකට අඳුම් කරගෙන ඒකට නැඹුරු වෙනවා. ඒ අන්නේ ඒ වගේ අර ඕලියන් කියේගේ අර පසුබැසීම අර ආත්ම දෘෂ්ටිය දක්වයි ඒ ඒ ආත්මය ධර්මයේ දීර්ඝ කාලයක් ප්‍රවැත්ම සඳහා ආත්මයක පැවැත්ම පහන් කර ගැනීම සඳහා අර දෙක පසුබැසීමවා බුදු පියාණන් වහන්සේගේ භවනියෝග මේ ගැන මේ නිවාණ පිළිබඳ ධර්මය ඇතනකොට ඒ ඒ පිළිබඳ පසුබැසීමවා අතකට අපේ ආත්මය නැති වෙන්නේ මේ විදිහට කළොත් කියලා. අනුකරතේ ආත්ම ස්නේහය නිසා අර විදිහට අර තමන්ගේ ඡායාව ලැබුණු දෙයකට දැක්වීමක් වගේ නෙවෙයි. ඊළඟට අර නිගම දෘෂ්ටිය කියන්නේ සංඛාරය තමන්ගේ සිරහැන්දට බය බය වෙලා සිරහැන්දෙන් පවා යන දැක්වීමක්. ඒ සමහර කෙනෙකු සිරහැන්ද අරාරු දුකට වැටලා තියෙනකොට මේක නිගම සමහර විට දුවන්න පටන් ගන්නවා. ඒ තරම් දිවුවා ඒ සිරහැන්ද ඉස්සරහ. ඒක ඒක කිසිම දුවන්න බෑ. ඉන්නා දුවන්න කරන උත්සාහයක් තමයි. ඒ වගේ තමයි උච්චේ දෘෂ්ටි. උච්චේ දෘෂ්ටිය දෘෂ්ටි මාත්‍රයෙන් කෙනෙකුට බය සතනින් හිතෙන්නේ. අවිද්‍යා තෘෂ්ණා ආදී ක්ලේශ ධර්ම කියන කා මම මොනින් නැති නැති යලා තියෙනවා කියලා හිතාගත්ත පරිදි එයින් නිදෙන්න බෑ. තමයි විගොත් එතකොට අර අන්ත දෙකකට වැඩිමින් බයයි එන්නේ. ඒ අන්ත දෙක ඔස්සේ ගමන් කළ අර ශාන්ත දූතිය, ඉච්ඡෝ දෘෂ්ටිය. නම් බුදු පියාණන් වහන්සේ මේ දූත කියන වචනේ ඉදිරිපත් වුණු කලු මේ පංචස්කන්ධය මේ පහතට දෙයක්. මේ හේතුපත්‍යයන් හටගත්තු දුරයි. දැන් සමහරවිට ඉතිප්ත කියන සඳහන් වෙනවා යාතම් දුකම් සමුප්පන්නං කතං සංකතමක් දුවන් කියලා පොතේලක් සඳහන් වෙන සමහර තැන්වල යාතම් දුකම් සමුප්පන්න මේ සංකීර්ණ සංකේතය ගැන කියන්නේ ඒකයි සම්බුය උපන් යාතම් දුකම් උපන් හටගත් දුකම් සමුප්පන්න දැනනගුණ ප්‍රතිසහස්තන කියන කල්පනා හැරෙන්නේ මේ හේතුපත්‍යයන් හටගත් දැනනගුණ යාදන් දීතන් පවත්වන්නේ කතන. මේක කරන ලද දෙයක්. සංකතන්. සකස් කරන ලද දෙයක්. ඉන්දර පුතුල ස්වභාවයක් නෙමෙයි. සංකතන් ඊළඟේම අද්දුවක්. ඒක අස්තිය දෙයක්. අර අතක් වගේ ඒ විදිහේ එකක් හදාගන්නක් වගේ ඒ සදාකාලික දෙයක් නෙවෙයි කියන එකයි. පිළිගන්නවා පමණයි. එතකොට අන්න ඒ විදිහට බුදුත කියන වචනේ කියනවා අර හේතුකත්යන්ගෙන් හටගත්තු කියන ඒ අදහස ලබා දෙනවා. ඒක නිසා ඇත්ත වශයෙන්ම අර ආත්ම දෘෂ්ටියකට බය වුණාට මොකද මේ නිවන නිවනේ කියන්නේ ඇත්ත වශයෙන්ම පිළිල දෙයක් විනාශ කිරීමක් නෙවෙයි. මෙතන මේ භව මෙතන නිවනට භව නිරෝධ කියලා ඒ නමින් හඳුන්වනවාට මොකද ඉතින් කියන්නේ ඇත්ත වශයෙන්ම අර හටගන්න බුදුරජාණන් වහන්සේගේ උදාසනය අනුව කෙනෙකුට තිබෙන්නේ භව තෘෂ්ණාවක් පමණයි. ඇත්ත වශයෙන්ම සැලැස්මක් නෙවෙයි තිබෙන්නේ. සිතනවා කියන මාන්නයක්, අතුරු මාන්නයක් පමණයි. සැලැස්මක් පිළිබඳ එක්තරා මාන්නයක් පමණයි තිබෙන්නේ. සත්‍ය වශයෙන් ගන්නකොට තිබෙන්නේ සැලැස්මකට තිබෙන තෘෂ්ණාව. ඒක නිසා තමයි සංඥා ප්‍රවණ භවික. මුතරම ඉදිරියට නැඹුරුන බලමිත්‍ති වශයෙන් තිබෙන ඒ තෘෂ්ණාව නිසා ඒ භව තෘෂ්ණාව නිසා ලෝක සත්‍ය සංඛාරය දුවනවා. නමුත් එක් එක් අවස්ථාවක් අරගෙන බැලුවම මොන අවස්ථාවක්ම භූත තත්ත්වයක්. භූතවත් සංඝාතගත් දෙයක්. මේ විදිහට අර ඉදිරියට අර ගුරුවෙකු අර සමහර විට වාහනයක් ඇදගෙන යනවා ගිරියෙන් කැරක්කලයක් දෙන්නනකොට. අන්න ඒ වගේ දෙයක් මේ මේ භවයේ ඔස්සේ කරන සත්‍ය කරන ගමන. එතකොට අන්න ඒක නිසා මෙතන මේ අර සිදුවෙන යම් කිසි සත්‍ය බවර්ධයක් ඉන්නකම ආත්මයක් විනාශ කිරීමක් නෙවෙයි ධර්මයන්තුළු බලනකොට මේ බාහිරෝදේ කියලා කියන්නේ අර භවයක් හට ගැනීමට හේතු වන බව කුෂ්ණාව, අවිද්‍යා කුෂ්ණාදී ඉවත් කිරීමෙන් ඒ හේතු නැති කිරීමෙන් ඒ භවක්ෂය භව නැති කිරීම, භව නැති කිරීම, දුක් දුක් නැති කිරීම තමයි මෙතන කියන්නේ. අර උච්ච දෘෂ්ටිය බලාපොරොත්තු මේ දෘෂ්ටි මාත්‍රයෙන් මේ ගමන් නැති වෙන්නේ කියලා. නම් එහෙම කියන්නේ නැහැ. මොකද අර ඒ ඔවුන්ගේ අතුරක තිබෙන අවිද්‍යා තෘෂ්ණා උපාදාන නිසා ඔවුන් කොයිගේ දෘෂ්ටියක් ගත්තත් මනින් නතු සිටින්නේ නැහැ කියලා ඇත්ත වශයෙන්ම මේ අවිද්‍යා අවිද්‍යාවේ තියෙනවා තෘෂ්ණාව තිබෙනවා අර යම් කිසි ධර්ම පරම්පරාවක් අනුව අර පංචපාදාන සංගයේ උත්තරදී දුක්ඛ නිදාන් තුනක් තියෙනවා මේ දුක් ඉවර නැවත නැවත හට ගන්නවා අන්න ඒක නිසා මෙතන තිබෙන එක්තරා යථා භූත සත්‍ය පිළිබඳ ගැඹුරු දර්ශනයක් උදෙන්දගලයි බුදු පියාණන් වහන්සේ මේ මධ්‍යම ප්‍රතිපදාව ඉදිරිපත් කළේ. අර උදේට අර කාමසුඛාංගයකට අතිවිලක්ෂණයකට ළඟින් නොවන අංගමත ඒ විදිහේ මධ්‍යම ප්‍රතිපදාවක් වෙන්නේ ඔය යථාභූත ඥාන දර්ශනය මතින් දෙන්න. මොනවිට අපි බලමු දැන් මෙතන මේ භවය පිළිබඳව මේ භව විභව කියන වචනේ කීපක් වෙනකොට සමහර කෙනෙකුට හිතා ගන්න පුළුවන් දැන් මේ ලෝකයේ ප්‍රයත්න පිළිබඳව. මොකද ඇත්ත සමහර කෙනෙක් කල්පනා කරනවා මේ අත්ති කියලා කියන්නේ නැත්නම් ඇත්ත කියලා කියන වචනේ මේ ව්‍යාකරණයේ ප්‍රධාන වචනය. ඒ ගුරුන්ට දෘෂ්ටිවාදීන් සියල්ල ඇත්ත, සියල්ල නැත්ත, සබ්බංගත්, සබ්බංගත් ආදී වශයෙන් මේක දෘෂ්ටිවාදී ඉලක්කයෙන් බුදු පියාණන් වහන්සේගෙන් ඒ වාටි අම්පිරි පිළිතුරක් බලාපොරොත්තු වෙනවා. සම්බුදුරජාණන් වහන්සේ කියනවා මේ ඇතමත කියන ව්‍යවහාරයට වඩා ප්‍රාථමික ස්වરૂපය මූලික වැටෙන තමයි අසු කියන්නේ. අසු තමයි අභිමාන කියලා කියන්නේ මේ ගොනු කියන එක දැන් අපි ව්‍යාකරණයක් ඇවිල්ලා කල්පනා කරලා බලනකොට ව්‍යාකරණයේ ප්‍රධාන කර ජීවිතයේ අසු කියලා වචනයද. අපි සාමාන්‍යයෙන් තමයි කල්පනා කරනවා මේ අසු කියන එකේ කොළ මුල් වචනය. අසු කියන වචනය. නමුත් අසු කියන එකයි මුල් වචනය. මූලික ව්‍යාකරණයේ ආරම්භය. හරියට කුණ වෙනවා වගේ අර ලෝකීය මන්න කුණ ලෝකීය නැහිමට උපකාරණ කරන උපකාර කරන කුණ වගේ මේ අකුමානය. අපි කියන වචනේ ඇති වුණාට පස්සේ තමයි අනිත් දේවල් තියෙන්නේ. මේක අපි හිතසුණක් වශයෙන් ගත්තොත් දැන් නම් අපි කිව්වොත් යම් කිසි දෙයක් ඉදෙනවා කියලා කිව්වහම ඊළඟට අහන ප්‍රශ්නේ ඒක කොතනද තියෙන්නේ කියලා. ඒක තියෙන්නේ කොතනද? ඒක තියෙන්නේ එක්ක මෙතන, එහෙම නැත්නම් උතන, එහෙම නැත්නම් ඔතන. ඔය තුන් තැනින් එකතු වෙනවා. ඒකවල මෙතන නම් මෙතන ඒක මෙතන කියන්නේ කොහොමද? මාන්නේ තැන. මෙතන වෙන්නේ ඔහු ඉන්න තැන. ඔතන වෙන්නේ ඔබ ඉන්න තැන. ඔන්න එතකොට අර අර පුරුෂ තුන එනවා. අර උත්තම පුරුෂය, ප්‍රථම පුරුෂය, මධ්‍යම පුරුෂය. සාමාන්‍ය තමයි ඔය ගන්න වෙලේ උත්තම පුරුෂය දැන් ප්‍රථම පුරුෂය තමයි අර ඈතින් කියන. මම තමයි උත්තර පුරුෂයා. ඔබ තමයි මධ්‍යම පුරුෂය. ඔන්න ඒකට ව්‍යාකරණයේ සැකිල්ල තමයි. ව්‍යාකරණයේ මූලික නියුල මූලික රසාව තමයි කියන්නේ. ඒකට මම දෙන්නේ ඔබ දෙන්නේ ඔහු වෙයි. මේ විදිහට අසු කියන ඒ මම කියන ඒ දෘෂ්ටි කෝණය අනුවයි අර යම් කිසි දෙයක් ප්‍රයත්න පිළිබඳව කතා කරන්නේ ඉන්නේ. අර අක්ෂණක් කියන දේවල් ඒකාන්ත අක්ෂිත්‍යයක් හෝ ඒකාන්ත නාස්තිත්‍යයක් නැති කියලා. බුදු පියාණන් වහන්සේ දැක්කේ ඒ ආන්ත දෘෂ්ටියක දැක්කේ නෙමෙයි කියලා නිසා. ඒ මනස ඇති වුණාට පස්සේ තමයි යම් කිසි දෙයක් තිරෙනවා කියලා ඉන්නේ. ඒ තිරෙන එක තිරෙන තැන ඒක එතන නම් ඒ මම මම නැති තැන. ඒක තමයි මට වඩා ඈත තැන. ඔතන නම් මා ඉදිරියේ ඉන්න ඔබ ළඟ. මෙතන නම් ඒක මා ළඟ. තමයි දෙක මේ අපිට පේනවා මේ අසුනානේ කොයි තරම් සියුම් මේ මහත් ලෝකයේ මේ මහත් ව්‍යාකරණයම ආරම්භය වගේ මේ අසු කියන අපි හරි කලින් අවස්ථාවට උත්සාහ වන්නේ සාදාව කියලා දැන් මුසකා දෙනකොට එහෙනම් එම් විදියක් කියන්න සිද්ධ වුණා. ඉස්සරවන්න තරව මෙතනක් පහ එතනක් ඊගේ දෙයක් ඇඳුම් තියෙනවා. දැන් ඒකට මුදු කියනවා තමයි විශේෂ කාර්යයක් වෙනු කරනවා. මේ අසු කියන එක. මේ අසු කියන හැඟීම අසු මානය. අනිත් ප්‍රත්‍යව සිදුවන දෙයක් නෙවෙයි. කියන්නේ හේතුවක් පස්සක් නැතිව සිදුවන අතිගම් දෙයක් නෙවෙයි. ඒක දෙවන්න ඒ ඇති වෙන අසු මානයක් නෙවෙයි කවදාවත් ඇති කරන්නේ නැහැ. නමුත් යම් හේතුකත් නිසා විනාශ කියන එක වෙන්නේ. ඒ හේතුකත් නිසා කියන හැඟි දව හඳවන වචනයක් කියන උපාදාය කියන එක. දැන් අපි පංච උපාදානස්කන්ධ කියලා වචනයක් උදනවා. අපි සාමාන්‍යයෙන් කියනවා මේ උපාදානස්කන්ධ පහ. මේ උපාදාන කියන වචනය බොහෝ විට පරිවර්තනය කරන්නේ වැඩි වල්වා ගැනීම කියන්නේ. මේ වැඩි වෙලා ගැනීම කියන කියන භාවිත නිසා සමහර කෙනෙක් අහනවා එහෙනම් ටිකක් දුරින් අල්ලගත්තට වරදක් නැහැ නේද කියලා. මොකක් සමහර කෙනෙක් අහනවා. අනේ උපාදාන කියන වචනේ මේ සංවර්ධනය ඒ තරම් හරියට කියලා කියන්න අමාරුයි. මෙතන උප කියලා කියන්නේ සංපාර්ශ්‍ය. ඒ බව තේරෙනවා. දැන් සමහර තැන්වල කියනවා උපේ තිපාදී කියලා. ඒ වචන දෙක එකට සඳහන් වෙනවා. උපේති කියන්නේ උප ඉ කියලා ධාතුව යාම් තුන අද යාම් තුන අදහස කියනවා සුඛය කියන්නේ ලං වෙනවා. සුඛාභිය කියන්නේ ලං වෙන අල්ල ගන්නවා. ඒක අල්ල ගැනීමක් තමයි අල්ලගෙන ඉඳීමක් ඔතන කියන්නේ. අල්ලාගෙන ඉඳීමක්. ඒකට මේ මොහොත් කරන්නේ කියන්නේ ධර්මානුකූලව කල්පනා කරනකොට අල්ලාගෙන ඉඳීමක් මතයි. ඒ නැත්නම් අල්ලා ගැනීමක් මතයි. අරුතියක් පැතිගෙනේ. සංකේතී අපිට මතක් කරගන්න පුළුවන් අපි අර කලින් දේශනාවේදී අපි අර කමයක් දරපතක් ඇඹරෙන ආකාරය ගැන අන්තිම උපමාවක් කළා. මේකෙන් තමයි අපිට නැවතනවත මතක් කරගන්න වෙනවා මේ ධර්ම ධර්මය පිළිබඳව යම්කිසි ගැඹුරු අවබෝධයක් ලබා ගැනීමට. ඒක අපි ඉදිරිපත් කළේ සමහර පිටිනියකට අර දුන්නේ යම්කිසි කමයක් වලකට අඹරන්න උපකරල් ගන්නවා ගඳ ගන්නවා. හැබැයි ගඳ ගහන්නේ බොහොම එකකට එක. එක දිශාවකට මේ ගඳ ගහගෙන යන්නේ. ඉතින් ගඳ ගන්නකොට කොයි සංකාලයක් ගඳ ගැව්වොත් මේක ගඳ වැටෙන්නේ නැහැ. ඒක පැත්තකින් වැටෙන දරුවා අනිත් පැත්තෙන් දිහර නිසා. නමුත් නම් කිසි කෙනෙක් නැදින් අල්ලගත්තොත් මොකද වෙන්නේ? නැදින් අල්ලගෙන ඉන්නවා නම් අන්න කඩයක් වගේ දෙයක් ඇඹරෙනවා. ඔන්න භයයත් ඒ වගේ දෙයක් එක්ක. අර උපාදාන නිසා අර අල්ලාගෙන ඉන්න නිසා මේ කඩේ ඇඹරෙන්නේ. උරහ පිටින් කෙනෙක් බලාගෙන ඉන්නකොට හිතනවා මේ තනත්ත කඩයක් අල්ලගෙන ඉන්නවා කිය. නමුත් සිදුවේ මොකද්ද? අල්ලාගෙන ඉන්න නිසා කඩයක් වෙන දෙයක් ඇති වෙනවා. ඒකට මේක ලෝකේ දොරාවල ලංකාවේ කවුරු ගම්නම් සම්බන් කරනවා ගමන් යමක් හත ගන්නවා හැම හැම දඟලීමකම දඟලීමකින් කෙලවර වෙනවා ස්වාභාවිකව හැම දඟලීමකම දඟලීමකින් ඉදෙන්නේ ඉවර වෙනවා නමුත් වැඩි උපාදානය නිසා අන්න ඒවා එකතු වෙන අර පුද්ගලයාගේ අර අත කිසි කිසිය සැදෙන තරමට මහා උපාදේ අර උපාදානය නිසා මහා ගැට රාශියක් ලැබෙනවා ගංග රාශියක් එකතු වෙනවා අන්න ඒ විදිහට තමයි ඒකට මේ උපාදාන පත්‍ය භව මේ උපාදානය නිසායි මේ භාවය කියන්නේ. සංගීතයෙන් අපි නිකන් උදාහරණයක් කියන බලනක් වලින් මේකට අපිට හේතු සාධක ඉදිරිපත් කරන්න පුළුවන්. සූත්‍ර ආශූන්‍ය මේ උපාදාය කියන වචනේ විශේෂණ මතක තබාලා තියෙනවා. උපාදාන කියන්නේ අල්ලා ගැනීම පමණක් නෙවෙයි. ගොඩි අල්ලා ගැනීම හෝ ඒ අදහසක් නෙවෙයි මෙතන අත් වශයෙන්ම මංගී අල්ලා ගැනීම. මේ අල්ලා ගැනීම නිසා උත්තර විද්‍යාවේ සම්බන්ධතාවක් තියෙනවා. අපි ඒක තමයි අර යාත්‍රික ව්‍යවහාර වශයෙන් සාපේක්ෂක කියන වචනේදී සාපේක්ෂකතාව කියන පදද බොහෝ අවස්ථාවල උදාන සිද්ධ වුණා. සාපේක්ෂක කියන්නේ එකට දෙකක් ඇති සම්බන්ධතාව. ඒක මේක සාපේක්ෂකව පවතින. අන්නේ දැන් අර අර පුද්ගලයාගේ අර ග්‍රහණයට අල්ලාගෙන සිටීමට සාපේක්ෂකවයි අර සම්බන්ධ තියෙන්නේ. ඒකට උපාදාය කියන්නේ ඒක පූර්වක්‍රියා රූපේ උපාදාන තුන වශයෙන් කියන පූර්වක්‍රියා රූපේ මෙන්න මේ පිට මේ සාපේක්ෂව කියන අදහස දිගනවා. ඒක ඉතාලම පැහැදිලිවම වටිනා සූත්‍රයක් සඳහන් වෙනවා ඛණ්ඩ සංයුත්තේ තේරවග්ගයේ ඌලමන්තාන්තුක ස්වාමීන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට දේශනා කරන උත්තර සූත්‍රයක් තියෙනවා මෙන්න මේකයි කියන්නේ උපාදාය ආවසෝ ආනන්ද අත්මී දියෝති නෝ අනුපාදාය සූපාදාය අත්මී දියෝති නෝ අනුපාදාය රූපං උපාදායස්මේ ජීවිතං අනුපාදාය රූපං උපාදායස්මේ ජීවිතං අනුපාදාය සංඥා උපාදායස්මේ ජීවිතං අනුපාදාය සංකාර උපාදායස්මේ ජීවිතං අනුපාදාය විඥාන උපාදායස්මේ ජීවිතං උපාදාය උපාදාය ආනන්ද අස්මේ ජීවිතං අනුපාදාය සියථාදී ආවුසු ආනන්ද ධාරෝධිය අනිත්‍ය පුරුෂෝ ධාරෝධිය මණ්ඩලක ධාතිකෝ ආදා ආදා කියලා පරිසුද්ධිය පරියෝදාති අච්චේවා උදුකපත්ති සතං මුඛනිච්ඡං පච්චවික්‍රමාණෝ උපාදාය පස්සුගෙන අනුපාදාය උගමනෝත්වා උසු ආනන්ද උපාදාය උපාදාය අභෝධිනෝති නෝන්පාදායන්දී මුදුසුත්‍රි සඳහන් වෙනු දැන් අපි මේ පරිවර්තනය කරන ගන්න ඉතා වටිනා සූත්‍රය අපි හිත කරන්නේ උපමා වලින් දක්වපු කාරණා මේ සූත්‍රයෙන් පැහැදිලි වෙනවා අර අර තුන ආනන්දයේ උපාදාය අස්මෝතියෝති උපාදාය කියන වචනේ පරිවර්තන කියන ටිකක් අපහසු මේ පිටිකට ගන්න පරිවර්තනයේදී ඒක වරදක් නැහැ මොකද කරුණක් ඒ යොදලා තියෙන්නේ උපාදාය කියන එකට යොදලා තියෙන්නේ නිකා කියලා අනුපාදාය කියන එකට යොදලා තියෙන්නේ නුංකා කියලා මොන අමාරුද ප්‍රකාශ කරන්න දැන් අපි කරපිට කාස්තු පැහැදිලි වුණේ ඒ කියන්නේ සාපේක්ෂ උදාහරණ හිතෙනවා ඒකත් නිකා කියන එක එතන අගහත උපාදාය ආවුස ආනන්ද අස්මෝතියෝති අපි ඒක පරිවර්තන කළොත් යම් කිසිවක් නිසා පැවැත්ම ආනන්ද අසුර යන අසුර යන අදහසක් දුනි යන අදහසක් නෙවෙයි. යම් කිසිවක් නිසා දුනි යන අදහසක් නෙවෙයි. නෝනික ආදාය. නෝනික නෙවෙයි. ඒ කියන්නේ යම් කිසිවකට සාපේක්ෂව නොවේ නොවි කියන එක. සාපේක්ෂව සාවොත් නැතිව නොවි කියන එක. නෝනික නෙවෙයි. ඊළඟට සීනුපාදායත් නුපුහුතිනෝ නෝනික ආදාය. කොහොමද නිසා අසුමන නීද තවත් මොනිකාද රූපං උපාදාය අසුම කියති මොනිකාදාය අතාරු වාක්‍ය ක්‍රමය අනුව දිගට දිගට යන්නේ නමුත් අපි අදන්ත ගත්තොත් රූපය නිසා රූපය අල්ලා ගැනීම නිසා එතන සාපේ කිසි කාරණයක් නැහැ. රූපය රූපය අල්ලා ගැනීම නිසා නැත්නම් රූපය නිසා අසුනන්නක් නෙයි. ඒ වගේම වේදනාව නිසා සංඥාව නිසා මේ කියන පහෙන් මේ කොයි එකක්ව අල්ලගැනීම නිසා අපි යන අදහසක් වෙයි කියන එකයි මෙතන කියන්නේ. ඊළඟට දෙනවා හොඳ උපමාවක්. අයඥානන්දේ යම්සේ මුත්‍රා පුරුෂව ධාරෝ යුවා මණ්ඩලක ජාතිකෝ සංති හොඳ අලංකාරව සිටීමට කැමති. ඒ අලංකාරයෙන් සිටීමට කැමති කර්ම ක්‍රියාවක් වූ පුරුෂෝ ආදාසික සංසුද්ධිය සංයෝදාති එක්කෝ පිරිසුදු හොඳට තේරුම් හොඳ පිරිසුදු අන්නාදීකෝ අච්චුන උදකපත්ති පැහැදිලි දිය රවුනකෝ සකං උතුමී සම්පත්තේ ප්‍රමාණය සමාධියේ නුමුණ මොහොතේ නුමුණ බලන්නේ උපාදාය පස්සෙය නුහංපාදාය ඉන්න බලනකොට අන්න එතන අර උපාදාය කියන වචනේ අදහස් පැහැදිලි කිරීමට උත්සාහ කරනවා උපාදාය පස්සේ නෝපාදාය. ඉතින් වැඩිමදී මේ ක්‍රමීම ඇති වෙන්නේ යම් කිසිවක් නිසා. නෝපාදාය නෝකනරු. අනියෙන්නට සහාරගෙන ගුණමන්තාන කුසාංහාති කියන කරන ඒ විදිහටම රූප රූපයක් අල්ලගැනීම නිසා වේදනාවක් අල්ලගැනීම නිසා සංඥාවක් අල්ලගැනීම නිසා අර විදිහට අස්මිතිහ මේවක් වෙනවා. දැන් කන්නාගියක් දිහා දැනුවම තමයි කෙනෙකුට පාඩම සමාගෙන තීරණය සමහර අවස්ථාවල. සිත්වලට අයල්මක් ඇති වුණත් නෑල්මක් ඇති වුණත් අන්න මේ මම කියන හැඟීමක් එනවා. අන්න එතකොට අර ඒ කන්නාදී තුන මුඛ නිමිත්ත ඒක මුල් කරගෙන ඒක ඒක ලං කරගෙන ඉන්නක අපිට අර උපාදාය කියන වට ඒක හොඳටම කිසි කරන්න පුළුවන් අර ලං වී අල්ලා ගැනීම කියන අදහස. ඒක නිසා ඇතිවන සම්බන්ධතාවක් නිසා අර හැඟීම ඇති වෙනවා. දුනි කියන හැඟීමක් ඇති වෙනවා. කලින් දුනි කියන හැඟීමක් නැති වුණා කන්නාදී ඉදිරියට ගියේදී ඒක බාර මතක් වෙනවා මම මේ ඉන්නේ මම නූ කියන මේ අසු කියන එක මේ අසු මානය ඇතිවෙන්නේ අර උපාදාන සංජෙන්තයි. ඒ උපාදාන උපාදාන කියන වචනේ මොන උත්තර ක්‍රියාරූප උත්තර රූපයක් තමයි ජීවත් ක්‍රියාරූපයක් උපාදාය කියන්නේ. රූප කියනවා අර ඊට වඩා ගැඹුරුවක් කියලා. සම්බන්ධතාවක් හඳුනන පදයක්. ඒකම අල්ලගෙන ඉඳීමක් තමයි කරේ. අල්ලා ගැනීම නිසා යම් කිසි ධර්මතාවක් බලපානවා. අර විදිහට ඒක ඒක පිළිගන්න පටන් ගන්නවා. අසන්නාදී වගේ. එන්න සංජීවන්නේ වගේ. සමහරවිට වෙන නිසා අන්න මොහොනයක් තියෙනවා, මොහොනයක් තියෙනවා. මොන්නේ මම කියලාගීමක් තියෙනවා. මොන්නේ මම කියලා ගත්තම මගේ දෙයක් තියෙනවා. ඉතින් මම වෙනමයි මගේ දේ වෙනවා. ඔය දුක බෙදා ගන්න බැරුව තමයි ඊළඟට ලොකු ප්‍රශ්නයක් තියෙන්නේ. මම මොකද්ද? මගේ දේ මොකද්ද? ඉතින් ඒක ඒ මහ ගැටලුව විසඳ ගන්න බැරුව තමයි අර සක්කාය දිට්ඨිය විචිනාකාරයකට ගිහිල්ලා තියෙන්නේ. දැන් අර විද්‍යාකාර සත්‍යය දුක දෙන්නේ අර රූපය පිළිබඳ රූපයේ දැක්ක රූපං අත්තතෝ සම්මුතස්සතු රූපං සංවාචාන අත්තමා රූපං රූපස්මින් වාචාන ඒකක් හතර ආකාරයකට මේ බෙදිලා යනවා ඒ කියන්නේ රූපං අත්තතෝ සම්මුතස්සතු අර ගත පුරුක අපි කියන රූප මොන දැක්කා කියලා මේ මේක ආත්ම මේකමගේ ආත්මය කියලා හිතාගන්න. ඊළඟට රූපං සංවාචාන මම මේ රූපය සංක කෙනෙක් මේ රූප වංක කෙනෙක් මේ රූප වංක කෙනෙක් මම රූප වංකම ආස්තන එහෙමත් නැත්නම් අත්තුනාරුක මගේ ආත්මය තුල මේ රූපෝ කියන එහෙම නැත්නම් රූපක් මේ ආස්තන මේ රූපෝ තුල මා මාති කියන ඒ ආකාරයට නිති ආකාර විසුණු දුවකට දෙවි යනවා සක්කාය දිට්ඨිය මොකක්ද සිද්ධ වෙන්නේ අන්න අර නාම රූප පිළිබිඹුව පිළිබිඹුවක් බව තෝරන ගැනීම නිසා එතකොට මේ නාම රූපය නාම රූපයේ දෙන අර දෙය අල්ලා ගැනීමේදී අල්ලන්නේ කොහොමද පහ අටක් ආකාරයි. දැන් මොන දෙයක ලොකු වැදගත් තියෙන නාම රූපයක් මේ උදාදානස්කන්ධ මේවා පිටු කරගන්නේ කොහොමද කියලා. මේ මේ සංකල්ප දෙක. දැන් මෙතන නාම රූප බලන බලන පැත්තේ තියෙන නාම රූපයක්. ඊළඟට ඒක අල්ලගන්න ගියාම අහුවෙන්නේ අන්න රූප ගොඩක් අහුවෙනවා, වේදනා ගොඩක්, හිතේ අහුවෙනවා, සංඥා ගොඩක් අහුවෙනවා, සංස්කාර ගොඩක් අහුවෙනවා, දුරන ගොඩක් අහුවෙනවා. විඥානයේ තිබෙන මායාකාරක බව ඒකයි. විඥානය නිකන් හරියට අර දෙවි චරිතයක් අංගපාල දෙයක් වගේ කිංක් වගේ. දෙවි චරිතයක් එතනදී විඥානය. ඒතර පිළිගුණ වෙන ස්වභාව නිසාම විඥානයේ පිළිගුණ වෙන ස්වභාව නිසා ඒ කණ්ණාඩියක් අල්ල ගන්නවා කියන්නේ. කණ්ණාඩි දෙන්නේ රූපේ පමණක් නෙවෙයි මේ කණ්ණාඩියක් බදා ගන්න. කොහොමද මේ දෙයක් හිතන්නේ? විඥානය ගොඩක් අල්ල ගන්න. එතකොට මුලින් දැන් අපි නාම රූපයක් විඥානයක් ගැන මේ කියන විග්‍රහයක් මේ රූපයක් කියන දෙයක් ඇති කරගන්න පුළුවන්. කලදුරටත් මේ ගැන හිතන විතරකට කරුණාතු කරගන්න පුළුවන්. දැන් එතකොට ඊළඟට අපි බලමු මේ බුදු පුරාණන් වහන්සේ මේ නාමයක් රූපයක් අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාවය විග්‍රහ කිරීමක විග්‍රහ කිරීමේදී ඉතාමත් වටිනා වචන දෙකක් ප්‍රයෝජනයට ගත්තා. අභියතන සංස්කෘතිය පටිඝ සංස්කෘතිය කියලා. නාමයක් රූපයක් නිසා ස්පර්ශය ඇතිවන්නේ කොහොමද කියන එක විග්‍රහ කිරීමේදී බුදු දානන් වහන්සේ ඒක දීඝංකාය මහන්දාන සූත්‍රයේ ඒක දීඝංකාය මහන්දාන සූත්‍රයේ විශේෂ ඒ ධර්ම සාකච්ඡාවක් තිබුණා වගේ දක්වනවා ආනන්ද බුදු දානන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට ප්‍රශ්නෝත්තර මගින් කවුරු පැහැදිලි කර දෙනවා මේ අධිගතන සංස්පර්ශය අධිගත සංස්පර්ශය කියන මෙන්න මේ දෙකම මේ ස්පර්ශය කියන වචනය තුල තිබෙනවා. ඒ කියන්නේ නාමයේ අනුවදී අධිගතන සංස්පර්ශයක රූපය අනුවදී ප්‍රතිගත සංස්පර්ශයක. මේ කාරණය ආදී කියන්නේ ඒක පොඩි කරලා ඉල්ලක් ඇති වෙනවා ඒක නිතර නිතර මේ ප්‍රොජෙක්ට් එකකින් යෙදෙන වචන මාලාවක් නිසා ඒක නිසා අපි ඒක සිංහලතම ඒ සරල වශයෙන් මේ ඒ සුවේ බුදුසසුන වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට ඒත්තු ගන්න නිගමන හතර පමණ සුන්දර වශයෙන් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. අනුන් කියන්නේ ඒ සූත්‍රයේ විතරන්තර වෙන වචන තුනක් තිබෙනවා. වචන හතරක් තිබෙනවා. ආකාර, ලිංග, නිමිත්ත දක්වන විදිහ ආකාරයේ කියනක අමුතු සිංහල වචන ඇතුළත තෝන්නේ. ලිංග කියලා ගන්න එතන ලකුණු තුනකටයි. ලකුණු. ලකුණු හරි ලකුණු. කියන්නේ සාමාන්‍ය උද්දේශ කියන එක මාතෘකා කියන වචන වලින් පරිවර්තන කරලා තිබෙනවා. නමුත් ඒකේ මූලික අදහස උද්දේශ කියලා කියන්නේ යම් කිසි දෙයක් මතු කොටගත් කියන. ඒ කියන්නේ මොකක්ද ඒවල් කියන්න පුළුවනි. නමුත් ඒකේ මුල් මාතෘකා වශයෙන් පොදු ඉලක්ක මතු කරලා දීම තමයි උද්දේශ කියලා කියන්නේ. ඒක සමාන සූත්‍රවල කියනවා සම්පූර්ණ දකින්න ලබන උද්දේශ නිදේශ පරිදේශ කියලා. සූත්‍රයේ සිතින් බුදුරජාණන් වහන්සේ අංගීය ප්‍රකාශ කරන ඒ කියන උද්දේශ කරලා ඉහළ පටි උද්දේශ වශයෙන් තවත් දීක උත්තර. කොහොමද ගන්නු උද්දේශ කියන්නේ අර මාතුරා කියලා කියන උද්දේශ කරගන්නේ නැහැ. එතන කියන්නේ යම්කි කාරණයක් සිටින මතකද තියෙන්නේ. ඒකනේ මේ පද හතරම සමීපාර්ථ තිබුණේ. සංස්කාරකවත් පද හතරක්. ආකාර, නිම්බ, එහෙම ධාරින්ද කියලා අපි කියන වචන තුරුවල ලකුණු. අන්න තුරුවල ලකුණු කියන්නේ ආකාරයේ ලකුණු දෙක තියෙනවා. මේ වචනවල අන්න මේක ලකුණු ප්‍රයෝජනයක් අරගෙන අපි අර නිගමන හතර ගැන කල්පනා කරගන්න. බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට ප්‍රශ්නෝත්තර මගින් ඒ පිළිබඳව නිගමන හතර නේද? යම් ආකාරවලින් යම් ලකුණු වලින් යම් නීති වලින් යම් මාතෘකාවලින් නාම කායයක් නාම ගොඩක් පැහැදිලි හැකියේද පැහැදිලිද ඒ ආ ඒ ආකාර ඒ ලක්ෂණ ඒ නීති ඒ මාතෘකා නැතිකයි රූපකායි වූදී අභිවචන සංකල්පයක් නොකරන්නේ ඇති මේ පළමුව නිගමනය. මේ නිගමනය යම් ආකාරවලින් යම් ලකුණු වලින් යම් නීති වලින් යම් මාතෘකා වලින් දුකකාරයක් දැනෙන්නේද තුන් කර හැකියිද මේ ආකාර මේ ලකුණ මේ නීති මේ මාතෘකා නැතිකල්හි නාම කායය පිළිබඳව කටුද සම්පස්සයක් තුන් කර හැකියි ඒ දෙන්නේ නෙමෙයි සම්මත නිගමනය යම් ආකාරවලින් යම් ලක්ෂණ වලින් යම් නීති වලින් යම් මාත්‍රිකා වලින් නාමකාය වූ රූපකාය වූ තුන්වන් කළ හැක්කේද ඒ ආකාර ඒ ලක්ෂණ ඒ නීති ඒ මාත්‍රිකා නැත්නම් අධිවචන සංපස්සයක් ප්‍රතිගත සංපස්සයක් දක්වා ලියන හැක නැත්නම් දැන් තුන්වා දින නැහැ අපේ නිදනය යම් ආකාර වලින් යම් ලකුණු වලින් යම් නීති වලින් යම් මාතිකා වලින් යම් රූපයක් තුන් කරන ලදී ඒ ආකාර ඒ ලකුණු ඒ නීති ඒ නාම ඒ මාතිකා නැතිදල්ලි සංකල්පයක් තුන් කරන ඒ අපි කියන්නේ ආයත මතක් කරගත්තොත් අර නින්දනේ කියන්නේ අර ආකාර ලකුණු නීති උත්සම මාතුකාකේ කියන බොහෝ සමුකාරකයක් වගේ යම් යම් යම් යම් ලකුණු නිසා යම් යම් ලකුණු මුල් කරගෙන නාමකාය නාම රූප දුතුන් නාම ගොඩක් නාම කියන අංශය තුන්ුම් කරන තුන්ුම් කරන ලැබුවද මේ ආකාර ලකුණු ආදියක් නැතිනම් රූප කය පිළිබඳව අභිවචන සංස්කෘතියක් ගැන කතා කරන්න බෑ බොහෝ නිගමන කියේ යම් ආකාර ලකුණු වලින් රූප කායයක් තුන් කරන ලැබුවද ඒ ආකාර ලකුණු නැත්නම් නාම කාය පිළිබඳව කටයුතු සම්පත්තිය දක්වන්න බෑ. තුන් කාරණේදී දෙකම දුක බඳ දක්වන තුන් නිගමන. යම් ආකාර ලකුණු නිතියා කියන්නේ නාම කායත්වෝ රූප කායත්වෝ දක්වන දෙයක ඒ දෙකම නැත්නම් ආධිවාදන සම්ප්‍රදායත් පටිඝ සම්ප්‍රදායත් ගන්නවා. අතුරුන් කාරණේ අතුරුන් නිගමනය යම් ලකුණේ කියාදෙක නම් රූපයක් දක්වනවා නම් ඒ නම් රූපය නැත්නම් පරිච්ඡේදෙ දක්වන්න බෑ. ඒ ලකුණේ කියාදෙයක් නැත්නම් පරිච්ඡේදය ගැන කතා කරන්න බෑ. ඒකත් මේක තමයි බුදුහාම ටිකක් ප්‍රවේදිකාවද මා ගැටලුවක් කරුවේ. අනිත් මෙතෙන් අපි පළමුවෙන්ම කල්පනා කර බලමු කියනවා දැන් අර නාම රූප දෙක ගැන අපි මොන දේශනාවේදී කළ විග්‍රහය විග්‍රහයේදී නාම කියන වචනේ හැඳින්වෙන්නේ සාමාන්‍යයෙන් මේකල දෝවිත හඳුනනවා වගේ නැණක් කියනක් කියනකොට අපි දෙන්නේ නාම කියලා කියන්නේ නම් කිරීමක් කියලා අදහස් කරලා තිබෙනවා. ඒ අදිවචන කියලා වචනේ තිබෙන්නේ මේ නම් කිරීම කියන අදහසක්. අදිවචන විමුක්ති සංඥා කියන්නේ භාෂා ව්‍යවහාරයේ අනුභවපාන්ද. දැන් ඛණ්ඩ සංයුත්තේ විමුක්තිගත සංයුත්තේ සූත්‍රයෙන් සඳහන් වෙන අදිවචන පදෝනේ අධිවචනකතෝ නිරුක්තිකතෝ පඤ්ඤාතිපතෝ ආදී වශයෙන් අධිවචන නිරුක්ති පඤ්ඤාති කියන කදී බොහෝ දුරට සමානාර්ථ කිතු ගන්න යන්නේ ඒක අර භාෂාවේ වල භාෂාවේ පිළිබඳ අංග අංග කාණ්ඩ හඳුන්වන අධිවචන කියලා කියන්නේ ආරූඪ කරන ලද දෝවාර විදි අධිවචන නිරුක්ති කියලා කියන්නේ දැන් නිරුක්ති කරනවා කියලා කියන්නේ ව්‍යාකරණ යම් කිසි වචනයක් හදිස්සියෙන් ආකාරයෙන් දෙන්නකොට ඒ කියන්නේ දීප උදාහරණ දැක්වීමේදී යොදා ගන්න ඉස්සරහ ව්‍යවහාරික ලක්ෂණ කියලා කියන්නේ. අනේ කියලා කියන්නේ ප්‍රකට කොට ගැනීම සඳහා අනිවාර්ය සමුදාතයක සැලවීම වගේ. එතකොට ආරම්භ කරලා ආරම්භ කරලා දක්වන වූ සමහර වචන සමහර ව්‍යවහාරවලට වාග්ව්‍යවහාරවලට අදි වචන නාම යොදනවා. උදාහරණ දැක්වීමේදී හරි උදා ගන්නවා. ඊළඟ යම් පිළිවෙලක් තනදීදී මේ නිකන්තික මේ මේ විදිහට හැදින්වෙන්නේ ලැබෙයි කියලා අන්න පඤ්ඤාති. ඒක බොහොම තරහදිරට දුකට සමානයි. ඒකට මේ මෙතන අදුරේ සංකල්පයේ තියෙන අන්න ඒකෙන් කිච්චුවන විතර කර නාම කියන එකට අපි කන්නේ ගන්න නැදෙන්නේ සමානයි විතර. නාම කියලා කියන්නේ නම් කිරීමක් කියලා අපි ගත්තා. මේ නම් කිරීමට අදාළ දෙයක් තමයි අදුරචන කියලා කියන්නේ. එතකොට මේ නාම නාම කියන නාමකාය හා සම්බන්ධ වෙලා තියෙනවා එක්තරා විදිහක ප්‍රබන්ධ ආකාරයක කිච්චුවන අංගෙන්නේ හැඳින්වීම පිළිබඳ. හැඳින්වීම උපකාරව නම් කිරීම උපකාරවල එක්තරා ලකු එක්තරා යම් කිසි මුල ධර්ම වර්ගයක් මෙතන අඩංගු වෙනවා නාම කොටසේ. මේක රූප කොටසේ තිබෙනවා අර කටික සංකල්ප කියන හඳුන්වන්නේ කටික තුළ තියෙන හැකියම කියනවා ගැටීම. රූපේ කියන ගැටීම ලක්ෂණය. නාමයේ තිබෙනවා හැඳින්වීම ලක්ෂණය. රූපේ තිබෙනවා ගැටීම ලක්ෂණය. ඒ ගැටීම තුළයි පස්ස කියන එක හැදෙන්නේ. ඒක එතන වඩා ගැඹුරු තැන අර සංකේ කියන අර සංකේ කියන ප්‍රඥාත්මක අර දෙකක්ම ඕනේ කියන එක බුදු දානම මහත් ප්‍රකාශ කරන්නේ. සූත්‍රයන් වෙන විදිහට කියනවා නම් නාමයක් රූපයක් අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාවය නිසා පරිත්‍යාග තියෙනවා. ඒ අන්‍යෝන්‍ය සම්බන්ධතාව අවශ්‍ය දෙයක් උදව්කන දක්වනවා. සමහරවිට අර කලින් කියුනේ ඒ නාමයක් තුන්ුම් කරන නම් කිසි දෝතිකාර ලකුණු විහිදී ආදියක් නැත්නම් රූපකය පිළිබඳව අභිමත සංකල්පයක් ඇති වෙන්නේ ඊළඟට රූපයක් පෙන්වීම කරන රූපකාය රූපවලක් පෙන්වීම කිරීමට උපකාර කරගන්න ලකුණු ආදියක් නැතිනම් නාමකය පිළිබඳව සතුට සංකල්පයක් පෙන්වීම කරන්න බෑ මෙතන බලුවම නිකන් ඒක ටිකක් කොහොම අර පටහැනි දේවල් වගේ නමුත් අනිවාර්යෙන් සම්බන්ධයක් තියෙනවා නාමකය පිළිබඳ අධිවචනයේ රූපයට උපකාර වෙනවා රූපකය පිළිබඳව රූපකය කියනකොට ප්‍රකාරණ කරන විදිහට ගැටීම තියෙනවා. ඒ පසුදැව නාමකයකට උපකාර වෙනවා. දැන් මෙතන මේ ගැඹුරු තැනක් නිසා අපි එක්තරා විදිහට උපමාකින් අපි මේක තේරුම් කරන්න බලමු. ඉස්සෙල්ලා අර මේ රූපකය පිළිබඳව. දැන් රූපකය පිළිබඳව අපි මෙතන ප්‍රකාශ කළා අධිවචන සංකල්පයක් ඇති වුණේ නාමකයට අදාළ දේව යම් කිසි අංගෝපාංග නිසයි කියලා. ඒක සාමාන්‍ය ගාමිණී දිනු කරන්න පුළුවන්. දැන් රූපකය සාදාල දේවල් රූපකයට දීතුවකින් දක්වන්නේ මොනවා භූත ධර්ම? පඨවි ආපෝ තේජෝ වායය. මේ චතුර්ථ ආපෝ තේජෝ වායය අඳුනගන්නේ කොහොමද? මේක සාධක ගුරුතුමෝ කියලා බලනවා. ඊළඟට වල සිහින්ද උන්තුන්ද කියලා බලනවා. මේ මොකද මේකට අර වේදනා සංඥා චේතනා අස්මෝනිකාර මේ ධර්ම උපකාර වෙනවා. මේ රූප ධර්ම මේ රූපයට අදාළ මේ මහ බුද්ධන් අඳුනා ගැනීමදී කරන ආය ධර්ම උපකාර වෙනවා. අපි තවත් විදිහකට මේ කල්පනා කරලා බලුවොත් කොහොම වඩුවන් නීතන් වරුනේ වැඩ කරන තැනක අපි හිත කන්දීගෙන ආගෙන හිටියොත් සමහර විට ඒ යොදන සමහර භාෂා විවාද ටිකක් නිහුරු වගේ තියෙනවා. අපි අමුතු විදිහේ ව්‍යවහාර යොදනවා. ඒ කියන්නේ තමයි භාවිතා කරන ඒ ඉස්කර්මවලට ඒ කරන වැඩවලට උපකාර කරගන්න දේවල් වලට සම්පූර්ණ දෙයක් කලකල උන් කතා කරන සමහර අවස්ථාවල් කාමස් ආරෝපණයක් කරනවා. මොනවාද උරු අතර ගොඩක් හරි දැනකොට සමහර විට කියන්න පුළුවන් ඒ දොර බරවදින නම් මේ දොරට ගායක් තිබෙනවා කියන්නේ. දොරේ ගාය වදුවටයි තියෙන්නේ. සම්පූර්ණ බඩුව දොරට බාර දෙනවා. මේ අනිත්‍යත්වයේ දොර දොරට ගායක් තිබෙනවා. එහෙමත් නැත්නම් කියනකොට දොරේ ජීවිතය හොඳයි. දොර කොහොමද ජීවිතය හොඳයි? නමුත් සෝතු අන්නර සෝත්‍රියන ගාය ආදී වචන අර සංකර රූප ධර්ම අරකට ආරෝපණය කරනවා කියන්නේ. ඔන්න ආරෝපණය කරන ගැතිය අදිවචන ලක්ෂණ තිබෙනවා. අදිවචන කියලා අපි ගන්න කිව්ව ආරූඪ කරනවා. රූදි, රූදි වශයෙන්, රූලි වශයෙන් ආරූඪ කරනවා. අන්තර නාම ධර්මයෙන් මේ බුදා නාම ධර්මයෙන් ණයටගත්තු නාම නාම කොටුන් ණයටගත්තු යම් යම් ලකුණු උපකාර කරගෙන හිතකොට මේ රූප රූප මේ දොරේ හේතුවක් ආදී ගැන දොරේ දොරේ ගායක් ගැන කතා කරනවා. ඒ වගේම දැන් සමාජයට අපි පුළුවන් බෞද්ධක කියනවා නම් දැන් දොර කණු දෙකක ඒ ලෑන් දෙක එකට දෙකක් කීකෝරේ කියලා අපි කියනවා. මේ කීකෝරේ කොහොමද? බලනවා මේ ඉන්නම් ප්‍රශ්න අහන්න පුළුවන් මේ වම් පැත්තේ තියෙන ලෑල්ලට දකුණු පැත්තේ තියෙන ඒ දකුණු පැත්තේ මේකනේ තියෙන්නේ. මොකද මුලින්ම කියන්නේ අර නාම ධර්මයන් පිළිබඳ ඒ කියන්නේ හිත පිළිබඳ යම් කෙනෙකුට අවධානය යොමු වෙනවා එතෙන්දී අපිට ආයෙත් මතක මතක් කරගන්න ඕනේ අර්ථින් නීලක සූත්‍රය සම්මුති සූත්‍රය ආදී ගැන ප්‍රකාශ කළා යම් දෙයක් වන්නේ කොහොමද කියන ඒ කාරණය ඒ විද්‍යාන වහන්සේගේ මනෝකුද්ධංගම ආදන්වා කියන ධර්ම න්‍යායතාවන් සම්මුලක ආයුධ සත්‍ය ධර්ම මානසිකාර සංග්‍රහ මොහොත සම්බුද්ධ ආදී වශයෙන් එක්තරා සූත්‍රයක සඳහන් වෙන බව ප්‍රකාශ කළා ඒ වඩුවගේ ඡන්දය යම් කිසි කෙනෙකුට ගියාද මානසිකාරය යම් කෙනෙකුට ගියාද අන්න මේ මානසිකාරය තමයි අර හම්බ වෙන්නේ අර දොරයි උන්වන්සයි වෙන් කරගත්ත ඊළඟට එන්නත් නම් දොරුන් ලෑලි දෙක වෙන් කරගෙන ඒකට එකක් තීක් වෙන කියලා වහාරයක් පාවිච්චි කරනවා දොරට අර ගායක් ගැන කතා කරනවා මේ ඔක්කොම අන්න අර ඡන්ද මානසිකාර කක්කාදී අර රාහතකට ගන්නේ ඒ ධර්මයන් මුල් කරගෙන මෙතන ප්‍රතිසම්පාදිනවා එක්තරා ගැඹුරු ධර්මතාවක් මෙතන තියෙනවා දැන් දැන් අපි මේ මායිර සිත්තුත් නැති දේවල් පිළිබඳව කොහොමද මේ අපේ ශරීරය කොහොමද මේ ජීවිතයේ ශරීරය ගැන කල්පනා කරලා තමා ස්පර්ශ කරන්නේ මොකද්ද කියලා නම් සාමාන්‍යයෙන් අපි ස්පර්ශය ගැන කල්පනා කරනකොට අපි බලන්නේ අත අත ගැන ගැන හිතන්නේ ඒ කියන්නේ අතයි ඉතින් මම ස්පර්ශ කරන්නේ සමහර විට මේ අල්ලගෙන ඉන්න වටාට කියලා කියනවා මේ ස්පර්ශයෙන් වඩා ඕලාරික අවස්ථාව තමයි අල්ලාගන්නේ ඒකකට අල්ලා ගන්නට පාවිච්චි කරන දේ තමයි අත් අත්ලා ගන්නවා අපි තමයි ප්‍රධාන වශයෙන් අපි යමක් අල්ලගෙන පාවිච්චි කරන්නේ. ඒක නිසා මොකක්ද අල්ලගෙන ඉබ්බද්ද ස්පර්ශ කරන්නේ කියලා හිතන එක පහටම මොන වටාත් අල්ලගෙන ඉන්නවා කියලා දැන පුළුවන්. නමුත් ඒකම යාම විරහිත කරනකොට කෙනෙකුට ඒක මොකක්ද ආයෙත් මොකක්ද මම පාවිච්චි කරන්නේ කියලා. ඒක සමහර විට බාහිර කෙනෙකුට හිතාගෙන නැද්ද මොකක්ද ස්පර්ශ කරන්නේ කියලා. ඒක සමහරවිට මනසිකාරය යම් දෙයක් තියෙනවා. තීව්‍ර ශරීරය ස්පර්ශ කරනවා කියලා ඒක කියන්නේ නැතිව අනිතිකට කලින් තීව්‍රයි මාළි එකයි කියලා හිතාගත්තා. ඒක නට තීව්‍ර වෙනමයි මාළි වෙනමයි. ශරීරය වෙනමයි. අනිතින් කියන්නේ අර විඥානීය විඥානීය කියලා කියන්නේ මෙතන අර විඥානීය පිළිබඳ උත්තර අවස්ථාවක් නේද කියන්නේ. දැන් විදිහට කියන මේ දේවල් මා මගේ ඇස් වල තිබුණා සමහර අවධානය නිසා ඒක සතුරු ඥානෙ හටගන්නේ නැහැ. අන්න එතන කියන්නේ අර ඇසත් මේ ඇසයි මේ රූපයයි කියලා වෙන් කරන දැක්වීම තමයි මේ විඥාණය කරන්නේ. වෙන් කරගැස්වීම. ඒ වෙන් කරගැස්වීමෙන් පස්සේ තමයි අනිත් ඔක්කොම පටන් ගන්න. ඊළඟට ඒ වෙන් කරගැස්වීම අර අර දෙකක් විදිහට වෙන් කරගැස්වීම දෙකක් වෙන් කරගැස්වීමක් කියන කාරණා තුනක තුනම තමයි දැක්වීම දෙකේ ස්වરૂපයේ උත්පදෝක්ක් නිවාරම් සීලං සංගතිපස්ස ආදි වශයෙන් අනිත් කොටයක් ගැතුණා. අර දොර ආදී දේ කිසිම වගේ ඒකවල මෙතන නාම ධර්මයන් මෙතන අර නාම සිත පිළිබඳව මානසිකාර සංග සත් ආදී මේ වචන ඒවා ඒවා මේ මේ සංකල්ප මොකද කියන්නේ එතකොට අර ධර්ම ධර්ම ඒ සිත් සිත් දේවල් පිළිබඳව අපි උදේවල් කියන ආයුධ වශයෙන් හැදිනවා කියන්නේ දර්ශනයක් ගැන සංකල්ප කියලා කියන්නේ එකට හැදින්නේ ඒකට හැදිනවා ගැන කතා කරන්න පුළුවන් වන්නේ අන්න අර නාම ධර්මයේ පිටකාර කියලා ඊළඟට දැන් අපි බලමු අර අතුරු සම්පස්සයක් කියන්නේ කොහොමද? අර දැන් මෙතන කියන්නේ අර රූප ධර්මයන්ගේ පුරුකෝ නාම ධර්මයන් පිළිබඳව අතුරු සම්පස්සයක් කියන්නේ කොහොමද? දැන් නාම ධර්මයන් පිළිබඳව අපි සමහර විට විකට විතුව අලංකාර කරනවා කියලා කියනවා ව්‍යවහාර කරනවා. එහෙනම් මොකක් හරි මේ ස්පර්ශය කියන එක ඇත්තටම කියන්නේ ස්පර්ශයේ ඉතාමත්ම ප්‍රකටතාවය තමයි මේ ග්‍රන්ථයේ ග්‍රන්ථය පිළිබඳව අපිට දකින්න ලැබෙන්නේ. ඒ කියන්නේ යම් කිසි දෙයක් අවශ්‍ය වෙලා ගැටීම කියන අදහසයි මේ පන්තියේ ප්‍රතිදානකේ අන්තිම නළුන්නේ. අනුගමනතාව තමයි ඉතාමත් මෙතකින් මේ කාර්යය දිනු කරතොත් ධාතු බඳ සූත්‍රයේ සමස්ත නිකායේ හතන් වල විසූත්‍රයේ සමහන් වෙනවා බුදුසසුන මහන්සේ නැත්නම් මහන්සේලා බුදුරජාණන් හරියටම කල්පනාවල නැහැ යම් කිසි උපමාවක් දුනවා සාධිකන් කියන ඒකන් කියන බුදුරජාණන් මහන්සේම තමයි ඒක යදන්නේ දුන්නන් කච්චාන සංගතන සමෝධාලා කියන ඒකෙන් පොදු කැලි දෙක එකට ගැටීම ස්පර්ශයෙන් ඒ බුදුසසුන පිටුපත් කරනවා අන්න ඒක කර ස්පර්ශය කියන එක උදේ මූලික කාර්යය අර ඉදිරි ප්‍රතිකාරයෙන් ගැටීම් වලින් කරා ඒවාර්ථයෙන් තුන අවස්ථාව. නමුත් මේ ස්පර්ශයේ අර නාමකත්වයට සම්බන්ධ වූ කිසිම බවයි අපි අර වඩුවා පිළිබඳ උදාහරණ දෙන්නේ. ඒ දෙකම එකතු වෙන්නේ. මේ කටික සංකල්පයේ අධිවචන සංකල්පයේ එකතු වුණාට පස්සේ තමයි අන්න අර නාම රූපච්ඡයවත් වරණාම රූපෙන් ගන්න පරිදි තියෙන්නේ. කොහොමද ඒක මෙතන නාමයක් රූපයක් අතර ඒ ඒ සංකල්පයේ සංකල්පයෙන් කිසිම අර නාමයෙන් ලැබෙන ඒ අධිවච නාමය ඇතුළු කරගත්තු අධිවචන පක්ෂ රූපය ඇතුළු කරගත්තු ගැටීම් පිළිබඳ සංකල්පය මේ දෙකම එකතු වෙලා තමයි නාම රූප කියන මේ දෙකම මේ දෙකක් එකතු වෙලා මේ ස්වර්ගය තියෙනවා. ඒකට මේකදී අපිට තවත් මතක් කරගන්න පුළුවන් කාරණයක් තිබුණා මේ රූපය කියන එක. මේ රූප කියන වචනේ බොහොම මේ බෞද්ධ සංකායවල මේ සිතාකාරයට විග්‍රහ කරන්න උදලා තියෙනවා. මේ බුදුරජාණන් වහන්සේ රූපය හැඳින්වුවේ රූප කියලා කියනකොට මේකත් අත් වෙන්න පුළුවන් එකට දෙන රූපය වෙන්න පුළුවන් එහෙත් නම් අර ද්‍රව්‍ය හැටියට අපි කලකන ද්‍රව්‍ය ලෝකේ වෙන ඕල්පිට වශයෙන් කලකන රූපය වෙන්න පුළුවන් මේ වහල ලොකු ගැටලුවක් බවට පත් වෙලා තියෙනවා ඒ රූප කියන දේ අපි මොකක්ද අදහස් කරන්නේ බුදුරජාණන් වහන්සේ තේරුම් කරනවා මේ රූප කියන්නේ ඒ ඉස්සරහින් කියනවා හන්ද සංයුක්තයේ අජන්තුත්‍රේ රූපය හඳුන්වන්නේ මේ දුක්ඛයි. ඒකනේ උපාදාන සංදේශයෙන් රූප රූපස්කන්ධය දෝරන්නේ රූප විතරේ රූපං වදෝච්ච. උපපති පොදුක්කේ අස්මන රූපං කිව්වති. සෝමනිපති සීතල කුරුප්පති සෝමන කුරුප්පති බුද්ධාය කුරුප්පති විපාකාය කුරුප්පති දාංකමල්ලාය කුරුප්පති සම්පස්සෝන කුරුප්පති කුරුප්පති පොදුක්කේ අස්මන රූපං කිව්වති. සංකේත ක්‍රියාවන් වගේ මානිය මේ කොහොමද මානිය රූපය කියලා කියන්නේ සත්‍යකෝටි භෝගිකෝනි සම්මා වූතන්ති විච්ඡති සත්‍ය වලදී අපි පස්සේ ගොරන්නේ සුත්තනේ වෙන ගැන අදහස් ඒක රූපය රූපය කියන්නේ කොහොමද කොහොමද රූපය කියන්නේ සීතලෙන් සීතලෙන් උත්තරන උෂ්ණයෙන් කුසගින්නේ කුසාතේ නැතුනදුරු සංකාරී වූ පසුන් අවුලටි දුලන් ආදී වූ සංකේතවලින් අනේ වේදන දේවල් වලින් සුක්කන වෙනවා. මේ සුක්කන වෙන අර්ථයෙන් උත්කම වරන් කායවිදිනු කියලා දැන් මෙතන ඉතාමත් ගැඹුරු ධර්මයක් විතර අඩංගු වෙලා තිබෙනවා. ඒකෙන් සම මේක බෞද්ධ නිකායයන්වල මේ නිරෝධ සූත්‍ර පාඨවල ලෞකික ආකාරයට විග්‍රහ කරනවා. සාමාන්‍යයෙන් මෙතන කියන්නේ මේ රූපය පිළිබඳව කියන්නේ මෙතන අර ලෝකයේ තිබෙන භෞතිකවාදී දර්ශනවල ඒකට වඩා වෙනස් මඟට විද්‍යාන වාදී ගමන් කරනයි මෙතන මේ රූපකම් කියන දේ උගල තියෙන්නේ. මේ සීතුෂ්ණාදී දුක්ඛණියවන්නේ ලෝකයේ මේ කිසි නැති දස් ගන්නවාදියක් නෙවෙයි. අපි කියන්නේ හරියෝ මේ ශරීරය ඒකට තෝරන කළ තියෙන මේ කාර්යයට අර මේ තුන්දයක් ඇතුල් කළා කන දෙන්නේ තුනට ආකරමණිකයක් ඇතුල් නෙවෙයි. මේ බාහිර ආවචරයට ප්‍රත්‍යක්ෂ නිරූපකයි නිරූපකාරයයි. එහෙනම් කාසිය අන්තිම දේවා විග්‍රහ කරන්න කියනවා මහා පැටලෙන රාශියක් තියෙනවා. සමහරවිට උදාහරණයක් පැහැදිලි. ප්‍රත්‍යක්ෂයට නම් කරගන්න පුළුවන්. මේ ගුරු මහත් ධර්මයේ බුදු පියාණන් වහන්සේ දේශනා කළේ මේවා පිළිබඳ වචන රාශියක් එකතු කරන මේ ලෞකිකයේ කාස්තු දර්ශනය මුතුදාගෙන මේ ඒකාන්ත නිදාය දුරාගාය නිරෝධාය ඒකාන්ත නිදියේ දුරාගි නිරෝධය සඳහා බුදුන් සරණ උපත් කියන වචනේ මෙතන අඳුම පුරක් හරියටම ගලපෙනවා. මොනවාද නඩු කරනවා එහෙම නෝවලින් මොනවාද කියන්නේ කියලා දුක්ඛම වෙනකන් මොකට රූපෝ කියලා කියන්නේ. ඉතින් මේක කියන්නේ පරමාණු දුකක් නෙවෙයි. දැන් එතකොට අපි කවුරුත් මේ දුක්ඛම අරුක්ඛම කියන වචනේ තේරුම බලනවා නම් මේ අදහස් තවත් කෙනෙක් සඳහන් වෙනවා. ඉතින් කාටි කියන්නේ පාරායන වගේ කියන්නේ උත්තර වචන අදාසාවක මේ සඳහන් වෙනවා. රූපන්ති රූපෝති ජනපමත්තා සමාධියටපත් ඥානය රූපයන්නේ රූපන්නේ. එතන රූපන්නේ කියලා ලැකෙන්නේ කියනවා. අපි තාම හරියට මේ රූපන්නේ කියන වචනයට අර්ථයක් හොයාගත්තේ නැහැ. ඒකට මහා උද්දේශය ඒකට නිතුම කියන අතිආව මේ විදිහයි. ඒක රූපන්නේ කියන එක තෝරනවා. රූපන්නේ කි රූපන්නේ කියන එක තෝරන්නේ ගැටෙන තුලෙන ගත්තන් සිංගන්ති ව්‍යාධිකා දෝමනස්සිකාන්ති කුත්තාන්ති කුත්තාන්ති කීලයන්ති ඝට්ටයන්ති ව්‍යාධිකා දෝමනස්සිකාන්ති ඒ විදිහට තෝරන්නේ කුත්තාන්ති කියන්නේ කුච්චනවා ඒක වෙනවා කුත්තාන්ති කීලයන්ති පීඩා වෙනවා ඝට්ටයන්ති ගැටෙනවා කුත්තාන්ති කීලයන්ති ඝට්ටයන්ති ව්‍යාධිකා ඒ කියන්නේ ලෙඩ වෙනවා දෝමනස්සිකාන්ති දෝමනස් වෙනවා කියන්නේ පුළුවන් තරම් ඔක්කොම අර මුක්කම කියන වචන දෙන්න පුළුවන් අර්ථ රාශියක් මෙතන ජීවත් වෙලා තියෙනවා. මුක්කම, තෙලෙන්න, ගැටෙන්න, ළුඩගෙන, දුන්නස්සන මුක්කම අර්ථ රාශියක්. ඒක ගස් ගැලි වලට නිදුරල් නෙවෙයි. මේ හරියට පුළුවන්. මේ වගේ කණියකට නිදුරල්. ඒක මේ අපි අර ඒකාන්ත නිදිදා සඳහා අනිවාර්ය දේ සඳහා බුදු දන්වන්ගේ ධර්මයේ දේශනා කළ බව මතක් කරගත්තා. දැන් මේ වචනේ මේ වචන රාශියකින් ගැලපෙන සිංහල වචනයක්. මේ කාලේ ඉගෙන සිංහල වචනයක් අපි ග්‍රහණ කරගත්තොත් සමහර විට නිදනවා කියලා වචන කියන්නේ පුළුවන්. සමහර විට සාස්ත්‍රීය වචනයක් නොවන්න පුළුවන්. කාර්යභාරී શબ્දයක් නොවන්න පුළුවන්. නමුත් මෙතනට ගැලපෙනවා. නිදනවා. මේ රූපස්කන්ධය නිදනවා කියන්නේ කියලාපු දේවල් වලින් මේ රූපස්කන්ධය කියන්නේ නව දොරක් ඇති මහවණිය. මේ මහවණිය තුනේ සංගමන තුන් වලලා තියෙනවා. මේක නදි නදිය පහත් වුණත් මේකට ඉසුණක් ආදී ඒකක් ආවත් මේක නිදනවා. මේ තුවාලෙ නිදනවා. මේවා මහවණිය නිදනවා. එතකොට මෙන්න මේ ඉගෙන අර්ථය රූපණි රූපණි වෙනවා කියන එක තියෙන්නේ. ඒක තවත් අපිට පැහැදිලි වෙනවා පුතින් පාටින් ඉස්සරහින් දීපෝ කියනවා. ඉස්සරහින් දීපෝ සඳහන් වෙනවා ආසුරාණං උපානිසා කල්ල විචාර රූපකම්. මේ ඒ ගෞතම සාතුරු ආසුරේ කියන්නේ කල්ල විචාර රූපකම්. මේකයි අනුහාලයේ මේකලෙන් විසුලද සීල රුක්මනල්ලන්ට සීල විමුණන්ට කවරනම් වුදොත් කියලා ඉස්හාලක්ෂේදීන පිළිබඳව අප්‍රමාදීය පිළිබඳව ප්‍රකාශ කරන මේ ඉස්හාලෝකයේ ප්‍රකාශ කරන දාසාවක පදවතියි. ඉස්හාතම ජීවිත ආදී වශයෙන් දක්වලා ආතුරාණං කාන්තා කල්ල විඥාන රුක්කත. මුකලවලින් ඉදින්ලද මුක්තියවන්නේක ඊදාම් දිනන්ත කාලම නිදි. අන්නතන කරුක්කනේ කියන්නේ මේ විද්‍යන ගතිය කියන්නේ අර ඔතුවාල වෙලා මේ පීඩාව කියනවා. ඔන්න ඒ කියන්නේ රූප කියන වචනේ අර්ථය. අනුව අපිට හිතා ගන්න පුළුවන් මුළු කාලේ ඉතාමත්ම කරල අපි මුලදී මුලම දෝෂවල ප්‍රකාශ කළ සූත්‍රා සූත්‍රාගත ධර්ම ඉතාමත්ම කරලයි මුළු කරලේ තුල කරලත්වයේ තුන කියන යම් කිසි ගැඹුරක් අර ජලයේ නිර්මල ජලාශය ගැන තමයි පොතල බලන්න පුළුවන් වගේ මුළු කරලත්වයේ නිසාම මේ සූත්‍ර දේශනා ගැන ඉතර උදාසීනත්වයක් පොදු කාලයක තියෙනවා මහුදාගේ සාමාන්‍ය දැනගන්න තියෙන සංකල්ප රාශියක් සමහර විට මේක සිදු වුණා භෞතිකවාදී දර්ශන රාජ්‍යයකට සිංදු දර්ශන ඒ සිංදු විශේෂයෙන්ම සිංදු රාජ්‍ය භෞතිකවාදී දර්ශන ඔවුන් අන්‍යගේ සමහර දවස් උදාහරණ කීයක් දෙක සිද්ධ වුණා නවීන විද්‍යාවටත් ඒක සිද්ධ වුණා ඒ කියන්නේ මේ රූප කියන වචනේ විනාර භෞතික දර්ශන විරෝධන ගියා මොකද මුරුවක් එක්ක දිනන බව එයා ඒ තේරුම් ගත්තේ නැහැ මේ රූප විග්‍රහ කරගෙන විග්‍රහ කරගෙන අන්තිමට පරමාණු පරමාණු වලට මහ සංකල්ප වලට බදාගත්ත රූපේ බදාගෙන දුගායින් ගිහින් අන්තිමට සංකල්ප වලට බදාගන්න සිද්ධ වුණා. අනුවක් බදාගත්තා අනුවක් බදාගත්තා උපාදාන උපාදානියම. අනුවෙන් තමයි මෙතන මේ විද්‍යානන් වහන්සේ දක්වාලු මොකද්ද? මේ රූපයේ තිබෙන ගැටි නිදාගෙන නිදීමට නම් කරුණින් මොකද්ද රූප සංඥාවෙන් නිදීම. රූප සංඥා කියන වචනේ මෙතන වැදගත් ගන්න. මේ ධර්මානුකූලව කල්පනා කරනකොට රූපය කියන කාර භෞතික වශයෙන් අර සංකල්ප වලට නංගලඟෝ සාධාරණික අනුගතනාදීන් පරීක්ෂා කරන්නේ මොන අනුමුවක් කියනවා. ඒක මේ නවීන විද්‍යාවේ තෝරේ මේ ඇතන විදිහට ගත්තා. Taman යන්නේ නුඹක් කියනවා. මොකක් නිසාද? ඒ Taman ඒ රූප විග්‍රහකින්දී කාර්යික කරන එකත් මුතුන්ව ඒක එක්තරා විදිහකට වෙනස් වෙනවා කියන්නේ. ඒ කියන්නේ නාම රූප ධර්මයන්ගේ ආන්‍යෝන්‍ය සම්බන්ධතාව තීරුම වෙනයි මේ අර ඉන්ද්‍රියක් කොටේදී ඔන්න ඔය දෙකත්වයට ගැටෙන්නේ මෙතන තිබුණේ ප්‍රශ්නය. රූපේ වලින් විතර මොන රූප සංඥාවයි. ඒ කාරණේ අපිට පැහැදිලි වෙන ගාථාවක් අපි මේ අවස්ථාව ප්‍රකාශ කළ ඉස්සරහා දීන්නේ. ඒ කාරණාවකට මතක් කරගන්න ඕනයි. ලක්ෂණාමන්තරිකයි අර ජටාසීත්‍රේ සංකේතය ජටාසීත්‍රේ අඩංගු ගාථාව ලක්ෂණාමන්ත රූපං දාතේ සම්පූර්ණෙති අතිදන් රූප සංඥාත එක්ක ආරක්ෂිත දෝජක යම් කෙනෙක් ඥානය රූපයක්. ඇතිදිය රූප සංඥාවක්. සම්පූර්ණයෙන්ම ඉතරෝධනේ රූප එතන මොනින්වත් සංකාර ගැටුවේ අන්තෝගත බහිගතපත් වූ අයිය සිදුවෙන ලැබි. කුමාස්කෝ ධර්මයේ එතන තිබෙනවා. යක්ෂණා යම් තැනක ගාවනා කිනුකයක් ඒ වගේම කටුදුරේ රූප සංඥාවක්. කටුදුරේ රූපේ අදුගන්න උතුම් කාලිකවල දුරතන කටුදුරේ හරි ගැටියි. රූප ධර්මයන් පිළිබඳ දැකීම. ඊළඟට රූප සංඥාව. අතිගත රූප සංඥාව. මේවා සංකීර්ණ උපරෝධින් කරන ලදීද රූපකම දිගකට අනුදස්සන වේවාය කියන ඒ සූත්‍රය වගේ දේශනා වල සමාජික දැනෙන්නේ නැහැ. ඒ අනුදස්සන වේවායේ යෝනතන නිර්වාණ සත්‍යය. අනිකන තමයි අර මොකක් සංසෝධතාවලිය ගතාවා කියන්නේ. අර අන්තිමට බඳ දෙක දැන් අපි දුරට පරික්ෂා කාර්යයට අදාළ ඒ කාරණා ප්‍රකාශ කරනකොට පැහැදිලි වෙනවා උපකට කියන වලකට නාම නාම රූපය විඥානය අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාවය. ඊළඟට ගන්නකොට නාමය රූපය අතර මහා කටලවිල්ල. මහා අන්‍යෝන්‍ය සම්බන්ධතාවය. උදාහන්තේ දැක බහිත කාමයේ තියෙනවා. උපකට මහා පටිච්චසමුප්පාදේ අර සම්මුතර දීසියක මහා ජලාශයේ දීසියක ඒ සුන්දරඛාන් වලදී මේ විතර මානවත් මේක ශ්‍රී ලාංකාවේ රූපේ විඥානයක්. මේ විදිහට නම් මේවත් පරිඥාන්තාවයෙන් බඳින්නේ නැහැ. ඒකට මේ රූප සංඥාව ගැන අපි තව ටිකක් කල්පනා කරලා බලනවා මේ බුදු පියාණන් වහන්සේ දැක්වා ඒකට මේ රූප සංඥාවෙන් සිතන ගායනයයි සම්පූර්ණ පරමාර්ථය වෙන්නේ. මේ රූප සංඥාව කියන්නේ රූප සංඥාවක් කියන්නේ. දැන් හරි නැතුම කියාගෙන ඇවිල්ලා ඇවිල්ලා පාස් වෙනවනේ තමයි අර රූප සංඥාව කියන්නේ මේකත් ප්‍රබාරද අපි කලින් සඳහන් කළා පඨවි රූප වායෝ වායෝ ආදී ඒවායි ඒවායි කිසිම බව තෝරන්නේ ගන්න ඒවායි සබ්බ බව මොහොත් බව තෝරගන්නේ අපි අතින් අල්ලලා අපි මනසටයි මෙහෙම ක්‍රිකට් දාගෙන අපි උත්තරාන්තයට ගිහින් සමුණයක් කරගන්නවා ඒ කතර මහා භූතෙන් පිළිබඳව මහා භූතෙන් කියනවා අපිට කවදාවත් සම්පූර්ණයෙන්ම අවබෝධ කරගන්න බෑ. නමුත් අපේ ජීවිතේ ගැලපෙන ආකාරයට මිනිස් ශරීරයෙන් ඒ මහා බුද්ධත්වයෙන් තේරුම් ගන්න උත්සාහ කරනවා. මේ සතුන් ඒ සමසමන්දී ස්පර්ශය. ඒ මහා බුද්ධත්වයෙන් වාසයෙන් කටක් කරගන්න. ඒක මෙතනදී කියන තුන දුක සංඥාවක්. මේ දුක සංඥාවෙන් පිටින් දාගෙන ඉන්න ඒකකොට ඒ අර පැතිලා දුක සංඥාව පුරවලා කරනවා මේ අතුරුද ඉතින් මුදාගත්තොත් ඉතින් මුදාගත්තොත් අන්නේ ආස්ථාවික තමයි අර අන්තෝලක දැනට බහුදැක්ක මේ සංසාරේ ගැටෙන්නේ නිදන්න පුළුවන් වන්නේ. ඒක අපේ කල්පනා කල්පනා කළ බැලුවොත් දැන් මේ ලෝකයේ භවෙන් භව කියන දෘෂ්ටි දෙක කියන්නේ ලෝකයේ ඒකාන්ත ඒකාන්ත අස්තිත්වයක් ඒකාන්ත නාස්තිත්වයක් පිළිබඳ ඒ දර්ශන බොහොම දාර්ශනිකින් ඉස්සරට මහා ගැටලුවක් වූ දේවල්. අපි කලින් කතා කරා සත් අසත් කියලා. මේක මේ ගුරු මහත්මයාගේ අතින් එකක් කියලා යම් කිසි සදාකාලික පදාර්ථයකින්ද එහෙම අසක් කියලා දෙයක් තිබුණාද සක් කියලා දෙයක් තිබුණාද ඒ විදිහ මහා ගැටුරාවක් තිබුණා. මේක ඇතිවෙන හේතුවක් නෙමෙයි රූප ධර්මයේ පිළිබඳ උත්සාහදර්ශනයක් තියෙනවා. ඒක අපිට හඳුන්වන කලහ විවාද සූත්‍රයේ කලහ විවාද සූත්‍රයේ වෙන එක්තරා ධාර්මික පාඩයක් තියෙනවා. රූපේ සිදිස්වා විභං භාවිතෝ විචාය කුරුතු ගන්තුෝකි රූපයන් පිළිබඳව අද ඇතුළේ වතුරේ ඇතිවීමක් දැකලා මිනිස්සු සුවදී එක්තරා දෘෂ්ටියකට ගන්නේ මොකද මේ දෘෂ්ටිය බල ඒකාන්ත බල ඒකාන්ත ප්‍රයත්නක් සහ ඒකාන්ත විනාශීමක් කියලා කියලා තීරණය කරන්නේ මේ අපිට අපිට කියන්නේ ස්වරූප ධර්මය මේ ඉදිරියේ තියෙන යන්ත්‍රය ගම් තිබුණා කියලා අපි ඒකාන්තවකින් ගන්නවා. මේක හේතු ප්‍රතිකල ගන්න හේතුව. ඊළඟ ඉඳලා දිනා කියන දාට අන්න තිබුණා අන්න නැහැ. කොහොමද මේක දෘෂ්ටියක් තියෙන්නේ කියලා පිළිබඳව වැඩි අවබෝධයක් ඒ කාබව කුරුපියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා. ඒකට මේ භූත සංඥාව මේ සාධකවලට මෙතන තිබෙන ගැටලුව තියෙන භූත සංඥාවද ලෝකයාගත් රූප සංඥාවේ තිබෙන මේ වැඩි භූත සංඥාව පිළිබඳව එක්තරා මිත්‍යාවක් නිසා ලෝකයේ අන්තිම අන්තගාමී දෘෂ්ටි දෙකට නඹුරලා තිබෙනවා. ඒ කාන්තක් චිත්තයක් ඒ කාන්තක් චිත්තයක් නාචිත්ත භව විභව කියලා ඔය දෙක අන්තභූතයටපත් වෙනවා නේද? නඹුරලා තිබෙනවා. ඒකට මේ හිතන අපි මෙතෙක් ප්‍රකාශ කළේ මේ සියලුම නාම රූප කියන වල සම්බන්ධතාවය ඒක ලංග දෙකින් අනුවට පිළිදු වෙන. ඒක ඡායාවක් වන තුනක් වන බව වශයෙන් යන විදිහ උත්තරාට හමු වෙන අපි අද මෙතනකට ශ්‍රද්ධාවන්ත පින්තුනි මෙම දෙසුම් පෙළ නොමිලයේ පින්වතුන් අතරටපත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්වතුනි මෙම දෙසුම් පෙළට සවන් දීමෙන් පසු නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස් කර ගන්නා මෙන් ශාසනාලයෙන් ඉල්ලා සිටිමු ඔබ සැමට තෙරුවන් සරණයි